බුද්ධිනී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් මේක මේ ළඟදී මට ගුණ සිද්ධියකින් තේරුණ දෙයක් ඒ ටිකක් අපහසුතාවයකට වැටුණ කෙනෙක්ට මම ඒ අවශ්‍ය වූ වාදනයක් දෙන්න හැදුවා. එතකොට මට තියෙන වාදන වලින් ඒක දෙන්න ලෑස්ති කරනකොට මට තේරුණා දැන් එක සුදුසු වාදනයක් තියෙනවා. ඒක මන් දෙන්න කැමති නැහැ. හැබැයි මට ඊට වඩා හොඳ වාදනයක්වත් මිලදීලා අරන් දෙන්න කැමති. එතකොට මට තේරුණේ මේ වාදනයේට මං ඇලිලා තියෙන්නේ ඇත්තට වාදනයේ විශේෂත්වයක් නෙමෙයි. ඒක ඒක දුන්න ඥාතිවරියගේ සම්බන්ධයෙන් ඉතින් එයා දුන්න එකක් නේ කියන එකෙන්. එතකොට මම තව ටිකක් හිතලා බලනකොට මං ඇත්තටම ඇලිලා තියෙන්නේ අන්න ගොඩාක් ඒ වගේ වලට ඒ සෙන්ටිමෙන්ටල් කියන එක. එතකොට මේ මේක ගැන ප්‍රඥාවෙන් හිතන්න මට තේරෙන්නේ නැත්තම් මම එහෙම හිතන්න අකමැතිද කියලාත් මට තේරෙන්නේ නැහැ. මේක කොහොමද ඒ කියන්නේ නයිස් කර්මය සම්බන්ධව ස්වාමීන් වහන්සේ කොහොමද මම මේක ඇත්තටම අපේ මනසේ තියෙන යම් යම් දුර්වලකම් ලෙහෙන විදිහට හිතන්න සමහර වෙලාවට අපි කැමති නැහැ. ඒ කියන්නේ ඒ දුර්වලකමට අපි ඇලොම් කරනවා. ඒ ඒකෙන් අපි තෘප්තිමත් වෙනවා. ඒකෙන් අපි සතුටු වෙනවා. බොහෝ වෙලාවට ඒ තෘෂ්ණාව, ඇලීම, රාගය සම්බන්ධ කාරණාවලදී අපිට තේරුණත් ඒක වැරදි කියලා අපි ඒකෙන් නිදහස් වෙන්න මගක් පෙනුණා වුණත් අපි ඒක අනුගමනය කරන්න, ප්‍රත්‍යක්ෂ කරන්න ලෑස්ති නැහැ. මොකද මට මම බයයි ඒක මට නැති වෙයි එහෙම ගතියකුත් තියෙනවා. ඉතින් අපි හැබෑවට අවංකව ඒකේ තියෙන හානිය දැනගෙන ඒ දුර්වල මානසික තත්ත්වය අපිට අයින් කරගන්න ඕන නම් අපිට ඒ පිළිබඳව කල්පනා කරලා බලන්න පුළුවන්. දැන් මම මේක දෙන්නේ නැත්තේ ඇයි? හරි මගේ අසවල් ඥාතිවරිය දීපු නිසා. දැන් ඒ ඥාතිවරිය දීපු නිසා මේක දෙන්නේ නැත්තේ එයා කවදා හරි ඇවිල්ලා මේක ගැන අහයි, සොයයි, බලයි, විමසයි. එතකොට මම මේක නැති කරගෙන තිබුණොත් ඒක හොඳ ඒක එයාගේ හිතට දුකක් ඇති එහෙම හිතලා නම් ඒ භාජනය නොදී ඉන්න එක ඥාන සම්ප්‍රයුක්තයි. හැබැයි එයා දීපු දේ ඒක මගේ ළඟ තියෙන්න ඕන. ඒක මට සිහිවටනයක්. කියන පදනමේ නම් අපි කටයුතු කරන්නේ එතන තියෙන්නේ අපි ඒ සම්බන්ධව ඇති කරගත්තු මානසික සංකල්පය. ඉතින් ඒ සංකල්ප ඒක අපේ නිර්මාණය. ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයි. ඉතින් අපිට සමාජයක් ඇසුරු කරනකොට බිරිඳ සැමියාට දුන්නු දේ සැමියා බිරිඳට දුන්නු දේ මංගල මුද්ද මංගල මාල ඒ වගේව අපිට පරිත්‍යාග කරනවා කියලා කාටවත් දෙන්න බෑනේ මොකද ඒව අනිත් කෙනා අපේක්ෂා කරන එක හැමදාම ළඟ තියෙයි කියලා ආදරයේ සංකේතයක් ඇති. එතකොට අපි නෛෂ්කාම්‍ය පුහුණු කරනවා අපි දාන පාරමිතා පුරුදු කරනවා කියලා හරියන්නේ නැහැ. පෞල් සංස්ථාවත් රැක ගන්න ඕනනේ. ඉතින් ඒ නිසා ප්‍රයෝගීතාවය අවශ්‍යතාවය හඳුනාගෙන ඒ සමබර බව සඳහා නම් අපි ඒක නොදී ඉන්නේ එතන තියෙන ප්‍රඥාව. ඒ නිසා හැම විටම දෙනවා කියන එකම නෙමෙයි ප්‍රඥාව. නොදෙන්නට ඕන තැන නොදීන්නටත් පුළුවන් වෙන්න ඕන ප්‍රඥාවෙන් යුක්තව. එතකොට ඒ අවස්ථාව හඳුනා ගන්නට ඕන. ඉතින් ඒ නිසා අතන වැදගත් වෙන්නේ ඒ භාජනය දුන්නේ නැහැ කියන එක හෝ දුන්නා කියන එක නෙමෙයි. දුන්නේ නැත්නම් ඇයිද දුන්නේ නැත්තේ? ඒ දුන්නේ නැති බව සඳහා පදනම් වෙච්ච පසුබිම මම කොහොමද විශ්ලේෂණය කරගන්නේ? ඉතින් ඔබතුමිය ඇත්තට මේ සඳහා යම් උත්සාහයක් අරගෙන තියෙනවා. ඒක ඊටාම වටිනවා. දැන් වෙනදත් ඔබතුමිය කතා කරන දේවල් වලින් අපට දැනෙලා තියෙන්නේ ඒවා ටික ටික හරි තේරුම් ගන්න උත්සාහ කරන. ඒක ඊටාම වැදගත්. ඒ ප්‍රත්‍යවේක්ෂණය තමයි අපි දිගට දිගට පවත්ව ගන්න ඕනේ. ඔහොම හිතනකොට කල්පනා කරනකොට විමසනකොට තමයි අපිට මෙතෙක් පෙනුන් නැති සියුම් දේවල් අපිට පෙනෙන්න ගන්න. දැනෙන්න ගන්න. ඉතින් ඒක එහෙම කරගෙන යන්න ඊට අමතරව මම හිතන්නේ පෙර දිනක අපි කිව්වා වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේට පුළුවන් නම් දෛනිකව දල්වන පහන ඒ පහන දල්වද්දී ඒ පියවර තුනකින් මනස සකස් කරගන්න උත්සාහ කරන්න පහනෙන් මොකද්ද වෙන්නේ? අඳුර දුරු වෙලා ආලෝකේ පැතිරෙනවා. ආලෝකයෙන් හැමදේම මනවින් ප්‍රකට වෙනවා. දකින්න දර්ශනය වෙන්න අවස්ථාවක් සැලසෙනවා. ඒක තමයි පළවෙනි පියවර. මේ පහනෙන් හෝ අපි කරන පූජාවෙන් සිද්ධ වෙන අර්ථය මෙනෙහි කරලා බැලීම. ඊට පස්සේ ඊට ගැළපෙන බුද්ධ ගුණයක් සිහි කරනවා. ඊට ගැළපෙන බුද්ධ ගුණය තමයි තථාගතයන් වහන්සේ අවිද්‍යාව දුරු කළ කෙනෙක්, මෝහය දුරු කළ කෙනෙක්. උන්වහන්සේ ප්‍රඥාව නැමැති ආලෝකයෙන් ලෝකයේ සමස්ත මනවින් දැක්කා. සංස්කාර වශයෙන්, විකාර වශයෙන්, නිර්වාණ මේ ලක්ෂණ වශයෙන්, නිර්වාණ වශයෙන්, ප්‍රඥප්ති වශයෙන් කියන මේ පංචවිධ ආකාරයෙන්, නිර්වශේෂ වශයෙන් උන්වහන්සේ ලෝකයේ මනවින් අවබෝධ කළා. උන්වහන්සේගේ ප්‍රඥාවෙන් අන් අයගේ ප්‍රඥාව අවදි කළා. පහනින් තවත් 10000 පහන් දල්වන්නාසේ. ඒ මහා ප්‍රඥාවෙන් අවිද්‍යාව දුරු කළ, ලෞතුරු ප්‍රඥාවෙන් සියල්ල අවබෝධ කළ, අසංඛ්‍ය ගණන් දෙවිසුන්ගේ ප්‍රඥාව අවදි කළ ඒ භාග්‍යවතුන් වහන්සේටයි මම මේ ප්‍රදීපාලෝකේ පූජා කරන්නේ. මෙය ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥා ගුණයට පූජා වේ. ඒ තමයි දෙවනි පියවර. තුන්වෙනි පියවර තමයි මගේ මනසේ මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ගන්නා සෑම අරමුණක්ම නිවැරදිව යථාර්ථය අවබෝධ කරගන්න. ඒව සංස්කාරය කියන්නේ හේතුඵල වශයෙන් ඒවා දැනගන්න, විකාර ඒවා විකෘති වෙන ආකාරය දැනගන්න. ඊළඟට ලක්ෂණ ඒවා පොදු ලක්ෂණ සහ අනන් ලක්ෂණ දැනගන්න. ඊළඟට නිර්වාණ ඒවා නිරෝධයට පවුනවන හැටි දැනගන්න. ඊළඟට ප්‍රඥප්ති ඒවා සම්මුති දැනගන්න. මේ සමස්ත ආකාරයෙන් මගේ මනසේ ප්‍රඥාව අවදි කරන්න මේ කුසලය මට උපකාර වේවා. ඒතර ඒක තමයි තුන්වෙනි පියවර. මෙන්න මේ විදිහට දෛනිකව තමන් මුදුන් වඳින්න පහන දල්වනකොට ඔය ක්‍රමයට අනිත් අනිත් පූජාවන් ගැනත් අපිට එහෙම හිතන්න පුළුවන් නම් තමයි මේ බුද්ධ පූජා වඩා උසස්ම ශක්තිමත් පින්කමක් වෙන්නේ අපට නිර්වාණගාමිනී මාර්ගයට සහාය වෙන. ඒක හුදු ආමිස පූජාවක් විතරක් නෙමෙයි අපේ ප්‍රතිපත්තියට ප්‍රබලව අනුබල දෙන කාරණයක් බවට පත් වෙනවා. එතකොට ඔබතුමියට තව පුළුවන් ඔය ඔය අභ්‍යාසයත් කරගෙන යන්න. එහෙම නැත්නම් ඔය පහන් පූජාව සම්බන්ධ ඔය පියවර තුනත් අනුගමනය කරන්න. ඕක හරියට මාස කීපයක් අකණ්ඩව කරගෙන ගියොත් ඔබතුමියටම දැනෙයි මෙතෙක් කාලයක් මං කරුණු පිළිබඳව සිතුවට වඩා කොච්චර ගැඹුරට සියුම් විදිහට තියුණු විදිහට දේවල් වැටහෙන්නට පටන් ගන්නවද කියන එක Tamanටම දැනෙන්න ගන්නවා ওই විදිහට අපේ මනස ඔය කුසලයක් එක්කලා පුහුණු කරනවා. ඒ නිසා ප්‍රත්‍යවේක්ෂාව ඔය විදිහෙන් පවත්වාගෙන යන්න ඊට අමතරව අර විදිහට පහන් පූජාවත් මේ අපේ ප්‍රඥාව අවදි කිරීමේ කාර්යයට ප්‍රයෝගී වෙන හැටියට පුහුණු කරන්න උත්සාහ කරනවා. තේරුණා. ගොඩක්